භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්මයන් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ අනුව අපි සාකච්ඡා කොට අවසන් කළේ මේ චිත්ත චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝග පිළිබඳව. ඒතර යනු අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා මේ හැම චෛසික ධර්මයක්ම යෙදෙන සිත් මොනවද, නොයෙදෙන සිත් මොනවද. ඒ වගේම ඒ ඒ චෛසික ධර්මයන්ගේ නියත අනියත ආදී වශයෙන් මේ නියත යෝගී අනියත යෝගී වශයෙන් අපේ ආකාර දෙකක් යටතේදීත් ඒවා විග්‍රහ කරගත්තා. ඒතර අද දැන් මෙතනින් එහාට අපිට තියෙනවා දැන් අපි ඉගෙන ගත්තේ සම්ප්‍රයෝගයේ පිළිබඳව. අපිට අභිධර්මයේදී ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ සංග්‍රහ ණය පිළිබඳව. එතකොට මේ සංග්‍රහ ණය ඉගෙන ගන්න යන්න කලින් පැහැදිලි කළ යුතු කාරණා කීපයක් තියෙනවා. දැන් අපේ මේ අභිධර්මයේ ඉගෙන ගැනීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ සහ සත්වයාගේ පැවැත්ම සම්බන්ධව තියෙන යථා තත්වයේ කවරක්ද කියලා තේරුම් ගන්න. අපි මේ දැනුම දියුණු කරගන්නවත් ඒ අදහසකින් නෙවෙයි. ඒතර අපි මේ කරගන්නේ මේ සත්‍ය කවරක්ද කියලා තේරුම් ගන්න උත්සාහ දැරීමක්. එතකොට දැන් මේ අභිධර්මයේ ඉගෙන ගන්න කෙනා අපි දැන් මේ වෙනකොට මේ සිත් ගැන චෛසික ගැන ඉගෙන ගත්තා ඊළඟ සම්ප්‍රයෝග ගැනත් ඉගෙන ගත්තා ඉතින් දැන් මේ සිත් සහ චෛසික ධර්මයන් අතර පවත්නා ස්වභාවය තුල Tamanට මේක හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයක් පේනවා කියන්නේ අපේ సంతානය තුල යම් සිතක් පහළ වෙනවා නම් චෛසික ධර්මයක් පහළ වෙනවා නම් මේ පහළ වෙන්නේ යම්කිසි හේතු ප්‍රත්‍යයකට අනුරූපීව කියලා. එතන මේක මේ හේතුවක් නැතිව ඉබේ පහළ වීමකුත් නෙවෙයි. එතන වෙන කිසි කෙනෙක් විසින් ද ආත්මයක් විසින් පාලනය කරන දෙයක්වත් නෙවෙයි. එතන මේ අප විසින් පාලනය කරන ලද්දකුත් නෙවෙයි. එතන මේ හේතු ප්‍රත්‍යය ධර්මයන්ට අනුරූපීව සිදුවන ධර්මතාවයක්. එතකොට දැන් බොහෝ අය දැන් විදර්ශනාව දියුණු කරනවා. එතන දැන් විදර්ශනාව දියුණු කරන කෙනා විදර්ශනාව තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ පරමාර්ථ ධර්මයන්ගේ මේ නාම රූප ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය දකින්න නුවණින් දකින්න. එතකොට දැන් යම් කෙනෙක්ට මේ ධර්මතාවයන් ඉගෙන ගන්නකොට අනිත්‍ය ලක්ෂණය සහ දුක්ඛ ලක්ෂණය දකින එක පහසුයි. දැන් අපි අනිත්‍යයි කියලා කියනකොට මේ රූප ධර්මයන් තුල නාම ධර්මයන් තුල පවත්න අනිත්‍ය ස්වභාවය අපි තේරුම් අරගෙන තියෙනවා. මේක අපි දැන් මේ සිත්වල පහළ සහ නිරුද්ධ ගැන කියනකොට අපි උදාහරණ සහිතව අපි ඉගෙන ගත්තා මේ චක්කු විඥානය කියන එක කතරම් ඉක්මනින් වෙනස් වෙනවද? අන්න ඒ අනුව මේ නාම රූප ධර්මයන්ම ඇසෙල්ලක් පාසාම විපරිණාමයටපත් වෙනවා වෙනස් වීමකට බඳුන් වෙනවා. ඒතර අපිට ඒ නිසා මේ අනිත්‍ය පිළිබඳව අවබෝධ කරගන්න එක මේ යෝගාවචරයාට ඊතරම් අපහසුාවක් නැහැ. දකින්න පුළුවන්. දුකත් යම් තරමකින් Tamanට දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ සත්ත්ව ලෝකයේ තුල මේ Taman මේ ඉපදලා ඉන්න මනුස්ස ලෝකයේ තුල වේවා තවත් මේ මුළු මහත් ලෝක සත්වයා තුලම පවත්නා මේ දුක්ඛිත ස්වභාවය මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග මිච්ඡා භංගත්වය මේ හැම දුකක් ගැනම අපි කල්පනා කරනකොට අන්න ඒ පැතිකඩත් මේ ලෝකයාට යම් මට්ටමකින් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම භාවනා කර්මස්ථාන දියුණු කරන විදර්ශනා වඩන යෝගාවචරයටත් ඒ දෙක ගැන නුවණ දියුණු කරගන්න එක තරම් අපහසුයක් නැහැ. නමුත් මේ සත්වයාට දකින්න තියෙන අපහසුම දේ තමයි අනාත්ම දර්ශනය කියන එක. මොකද මේ සත්වයාට තියෙන ප්‍රධාන දෘෂ්ටි තුනක් තමයි අනිච්චේ නිච්ච සංඥා. මේ අනිත්‍ය දේ තුළ නිත්‍ය සංඥාවක්. ඊළඟට දුක් දේ තුළ සැප සංඥාවක්, අනාත්ම දේ තුළ ආත්ම සංඥාවක්. එතකොට මේ ආත්ම සංඥාව දුරු නොවෙන්නේ කවර හේතුවක් නිසාද? දැන් අපි අනිත්‍ය වැඩුවත් දුක වැඩුවත් දැන් සමහරට අපි අනිත්‍යයි කියලා කියනවා මේ ජීවිතේ. දුකයි කියලා කියනවා. ඒ අනිත්‍යයි කියලා දුකයි කියලා අපි සමහර විට බොහෝ වැත්තු කරන්නේ දුක් වෙන එක. කම්පා වෙන එක. හඬා වැළපෙන එක නෙවෙන්නේ. ඒ කියන්නේ දැන් යම් කිසි වෙලාවක මේක දුකක් කියලා තේරෙනකොට හිතෙනවා ඇයි මෙහෙම දුකක් මට ලැබුණේ. ඒතර අන්න මේ මෙහෙම දුකක් මට ලැබුණේ කියලා හිතනකොටම අන්න එයා ඒ අවස්ථාවට එළඹෙන්නේ මේ සත්පුද්ගල භාවයත් එක්කමයි. ඇයි මේ මම කියලා කෙනෙක් ඉන්නවා. මේ ආත්මය කියන එක මේ ආත්ම දෘෂ්ටිය කියන එක අතිශයින්ම කිඳා බැහැලා තියෙන సంతානය තුළ. ඒක දුරු කරන එක අතිශයින්ම දුෂ්කරයි. මොකද සමහර විට මේ නාම රූප ධර්ම ගැන ඉගෙන ගන්න කෙනාට ඒ විදර්ශනාවට නගන යෝගාවචරයට ඒ අවස්ථාව තුළ අවබෝධයක් එන්න පුළුවන් මේක අනාත්මයි කියලා. මේ තුළ ආත්මයක් නැහැ කියලා. පාලනය කරන්නෙක් නැහැ කියලා. සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා. නමුත් නැවත මොකද වෙන්නේ? ඒ අදහස ඇති වෙනවා. නිතර නිතර ඒක නෙවෙන්නේ. දැන් අපි මේ ධර්මතාවයන් ඉගෙන ගන්නකොට කර්මස්ථාන වඩනකොට හිතෙන මේක ඇත්තටම ආත්මයක් නැහැනේ. නිත්‍ය දෙයක් නෙවෙයිනි මේක. මේක අනිත්‍ය දෙයක්නේ. දුක්ඛිත දෙයක්නේ. ඒ වගේ මේක තුල පාලනය කරන කෙනෙක් නැහැනේ. මම කියලා කෙනෙක් නැහැනේ. නමුත් ඒක ඒ වෙලාවට විතරයි ගොඩක් වෙලාවට. නමුත් නැවතත් නැවතත් මේ ආත්ම දෘෂ්ටිය කියන එක පහළ වෙනවා. ඒතර මේ ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න, දියුණු කරගත යුතු තවත් ලක්ෂණ හතරක් ගැන අපි ඉගෙන ගන්න ඕන කරනවා. ඒතර මේ ලක්ෂණ හතර පිළිබඳව බොහෝ කෙනෙක් හඳුනන්නේ නැහැ. ගොඩක් කෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම සමහර විට මේ භාවනා කර්මස්ථාන වඩන යෝගාවචරයන්හට පවා මේ ලක්ෂණ හතර පිළිබඳ අවබෝධයක් නැහැ. ඒතර මේ හතරට අපි කියනවා ඝන හතරක් කියලා කියන්නේ. මේ වෙන්නේ සතර ඝන කියලා කියන්නේ. එතන මේ ඝන හතර පිළිබඳව අවබෝධයක් නැති වුනොත් මේ විදර්ශනා වඩන යෝගාවචරයට මේ ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න එක අපහසු වෙනවා. එතන මේ අභිධර්ම ඉගෙනීම තුළින් පහසුවක් සැලසෙනවා මේ ඝන හතර දුරු කරන්න. ඒ ඝන හතර වශයෙන් හඳුන්වන්නේ සමූහ ඝණය, සන්තති ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය කියලා මේ ඝන හතරක් තියෙනවා. ඒතර මම මේ අද දිනේදී සාමාන්‍යයෙන් සංක්ෂේපයෙන් මේක පැහැදිලි කරන්නේ තමන් අපේ අභිධර්මයේ ඉගෙන ගන්නකොට මේ කර්මස්ථානයකින් තොරව ඒ කියන්නේ දැන් භාවනාවකින් තොරව අභිධර්මයේ කියන එකක් උගන්වන්න පුළුවන්කමක් නැහැ. මොකද අභිධර්මයේ තුල තියෙන්නම භාවනාවක් තියෙන්නේ. මේ ඔක්කොම මේ ගැඹුරු ධර්මතා සම්මර්ෂණය කිරීමක් මේ තුල තියෙන්නේ. ඒතර මේ ඝන හතර දුරු කරගන්න බැරි කෙනාට මේ සම්මුති ඉක්මවා යන්න හරි අමාරු වෙනවා. කියන්නේ මේ සමූහ ගණය කියන එක සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්මන ගණය ගැන දැන් අද මම මේ කාරණා ටික පැහැදිලි කරන්නේ මේ ඇත්තන් යම් තරමකින් අභිධර්මය ගැන අවබෝධයක් තියෙන පිරිසක්. ඒ නිසා මේ කියන කාරණාවන් ඔස්සේ තවදුරටත් තමන් විදර්ශනාව දියුණු කළොත් තමන්ට මේ අභිධර්මයේ තුල පවත්නා ඒ ධර්ම න්‍යාමයේ කවරක්ද කියන එකත් මේ ආත්ම දෘෂ්ටිය දුරු නොවන්න හේතු කවරක්ද කියන එකත් මේ ලෝකය සහ සත්වයාගේ යථා පැවැත්ම කවර ස්වභාවයකින් යුක්තයිද කියන එකත් Tamanට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒතර මුලින්ම තියෙන්නේ මේ සමූහ ගණය කියන එක. ඒතර සමූහ ගණය කියලා කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයේ තුල දැන් අපිට හැම වෙලේම පේන දෙයක් අපි දකින දෙයක් තමයි මේ යම්කිසි එක වස්තුවක් තියෙනවා. යම්කිසි එක දෙයක් සිදු වෙනවා කියන එකක් අපි නිතරම දකිනවා. කියන්නේ උදාහරණ වශයෙන් දැන් මේ වෙලාවේ දැන් මේ අවස්ථාව අපි කියනවා ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. නැත්නම් අභිධර්මයේ ඉගෙන ගන්න අවස්ථාව. ඒ වගේම අපේ යම් යම් අවස්ථාවන් තුළ දැන් ගමනක් යනකොට ඇවිදගෙන යනකොට මේ ඇවිදිනවා කියලා අපි කියනවා. ඊළඟට අත්පා දිග හරිනකොට අත්පා දිග හරිනවා කියලා අපි කියනවා. ඊළඟට කෑම අනුභව කරනකොට ආහාර පාන අනුභව කරනකොට මේ ආහාර පාන අනුභව කරනවා කියලා කියනවා. කතා කරනකොට මම කතා කරනවා. හිතනකොට මම හිතනවා. ඔන්න ඔය විදිහට අපිට මේ යම්කිසි එක දෙයක් ගැන අවබෝධයක් තියෙනවා නේ යම්කිසි සමූහයක්. ඒතර මේ එක ඇත්තටම මෙතන මේ එක දෙයක්ද තියෙන්නේ. දැන් අපි කියන්නේ මේ ගමන් කරනවා කියන එක. අත්පා ඉහළට ඔසවනවා, පහළට හෙලනවා කියන එක. ඊට පස්සේ මේ අහගෙන ඉන්නවා කියන එක. හරි යම් කෙසේ දෙයක් බලාගෙන ඉන්නවා කියන එක හරි අපි සාමාන්‍ය වචනයෙන් ගත්තොත් බලනවා කියන්නේ එක සිද්ධියක් නේ. එක ක්‍රියාවක් නේ. අපි සාමාන්‍ය ලෝකේ තියෙන ක්‍රියා විදිහට ගත්තාම අපි දැන් යෑම කියන්නේ එක ක්‍රියාවක්. බැලීම කියන්නේ එක ක්‍රියාවක්. ඊළඟට හිටගෙන ඉන්න එක, ඉඳගෙන ඉන්න එක ඒක ක්‍රියාවක් හැටියට තමයි අපි කියන්නේ. නමුත් සැබවින්ම ධර්මතාවයන් ඉගෙන ගන්නකොට දැන් මේ සමූහ ගණයෙන් වැහිලා තියෙන්නේ මේක. මෙතන තියෙන එක ක්‍රියාවක් නෙවෙයි. මොකද බුදුදහම තුල ඒක හේතුවාදයක් උගන්වන්නේ නැහැ. කියන්නේ කිසිම දෙයක් එකම හේතුවකින් වෙන්නේ නැහැ. යම් සිදුවීමක් සිදු වෙන්න හේතු දහස් ගාණක් බලපානවා. ඒතර දැන් අපි හිතමු දැන් මේ එක උදාහරණයකින් පැහැදිලි කළොත් මේ බලනවා කියන කාර්යය අහගෙන ඉන්නවා කියන කාර්යය. එතන මේ අහගෙන ඉන්නවා කියන එක දැන් සාමාන්‍යයෙන් සිදු වෙන්නේ සාමාන්‍ය ලෝකයේ තුල එක ක්‍රියාවක් හැටියට. නමුත් ධර්මතා වශයෙන් කුමක්ද මෙතන සිදු වෙන්නේ? අන්න දැන් නුවණෙන් තමන් තේරුම් ගන්නකොට දැන් හිතන්න දැන් රූපයක් බලන අවස්ථාවක් කියලා. ඒතර රූපයක් බලන අවස්ථාවක දැන් සාමාන්‍ය ලෝකයාට තියෙන මෙතන මේ දැන් සිත් වශයෙන් පහළ වෙනකොටත් මේ එක සිතක්ද පහළ වෙන්නේ. අහනවා කියනකොට එක සිතක්ද පහළ වෙන්නේ නැහැ. ඊතර අපි මේ අහනවා කියන එක හරි බලනවා කියන එක හරි සිදු වෙන්නේ සිත් කෝටි ගානකින්. අපි මේ බිම තියෙන අතක් ඉහළට ඔසවනවා කියන්නේත් මේ සිත් සහ රූප ධර්ම කෝටි ගානක හටගෙන නිරුද්ධ වීමක්. මොකද වස්තුන්ගේ ගමන් කිරීමක් නැහැ. දැන් අපිට වස්තු ඇත්තටම තියෙනවා වගේ පෙනුනට මේ තියෙන්නේ වස්තුවක් නෙවෙයි. තියෙන්නේ ක්‍රියාරාශියක් පමණයි මේ ලෝකයේ තුල තියෙන්නේ. එතකොට ඒ ක්‍රියා රාශියක් පමණක් තියෙනවා කියලා කියන්නේ දැන් හැම අවස්ථාවකම ඒක අර අපි අර ගිනි පෙල්ලි උපමාවෙනු තේරුම් ගන්න පුළුවන්. නේ දැන් අපිට දැන් ගිනි පෙනෙල්ලක් අරන් වේගෙන් කරකවනකොට ඉදිරියේ ඉන්න කෙනෙක්ට පේන ගිනි වලල්ලක් තියෙනවා කියලා. නමුත් ඇත්තටම ගිනි වලල්ලක් නැහැ. එතන තියෙන ක්‍රියා රාශියක් නේද ගිනි වලල්ල කියලා කියන්නේ. ඒක නුවණින් කල්පනා කරනකොට තියෙන ගිනි වලල්ල කියන්නේ ක්‍රියා රාශියක්. අන්න ඒ වගේ අපේ මේ ජීවිතයේ අපි මේ කතා කරනවා කියන්නේ රූප බලනවා, ශබ්ද අහනවා කියන්නේ මේ ක්‍රියාරාශියක් පමණයි. ඒක කෘත්‍ය ගණයේදී උගන්වන්නම්. දැන් මෙතන මේ සමූහ ගණයේදී මම පැහැදිලි කරන්නේ දැන් මේ රූපයක් බලනකොට දැන් මෙතන හිතන්න මුලින්ම දැන් භවාංගයේ සිත පවතින අවස්ථාවක් තුළ අපිට යම්කිසි රූපාරම්මණයක් තියෙනවා නම් ඒ රූපාරම්මණය චක්කු ප්‍රසාදයේ ගැටෙනවා. ඒ චක්කු ප්‍රසාදයේ ගැටීමත් එක්ක මොකද වෙන්නේ මේ භවාංගය චලනය වෙනවා. ඊළඟට භවංග උපච්ඡේදය වෙනවා. ඊට පස්සේ භවංග උපච්ඡේදය වෙලා ඊට පස්සේ පහළ වෙනවා මේ පංචද්වාරාවජන සිත්නේ. අතීත භවංග භවංග චලන ඊළඟට පංචද්වාරාවජන. අපි ඉගෙන ගත්තා නේද? අහේතුක සිත්වලදී උපේක්ඛා සහගත පංචද්වාරාවජන සහ මනෝද්වාරාවජන කියලා. ඊට මේ ආවර්ජන සිත පහළ වෙනවා. ඒ සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි පහළ වෙන්නේ අදාළ සිත දැන් රූපයක් නම් දැක්ක යන්න චක්කු විඥාන සිත පහළ වෙනවා. ඒ චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ පහළ වෙනවා සම්පටිච්ඡන මේ රූපේ පිළිගන්න සිතක්. ඒතර ඒක ඒකේ තියෙන සම්පටිච්ඡන කෘත්‍ය. ඊට පස්සේ ඒ කෘත්‍ය අවසන් කළ විගසම සන්තිරණ කෘත්‍ය. සන්තිරණ සිත. ඒතර සන්තිරණ සිත කෙරෙන්නේ ඒ සිතෙන් කෙරෙන කෘත්‍යය තමයි ඒක විමසීමකට ලක් කරනවා මේ මොන රූපයක්ද කියලා. ඒතර සන්තීර්ණ සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ පහළ වෙන්නේ මොකක්ද අතීත භවංග භවංග චලන භවංග පච්ඡේද පංචද්වාරාවජන චක්කු විඥාන සම්පටිච්ඡන සන්තීන දැන් වොත්තපන සිත පහළ වෙනවා. ඒක පිළිබඳව විනිශ්චය කරනවා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ වොත්තපන සිතෙන් පස්සේ ජවන් සිත් පහළ වෙනවා. අන්න ජවන් සිත් තමයි අපි කර්ම කියලා හඳුන්වන්නේ. අන්න ජවන් සිත් වලින් අනතුරුව තදාරම්මන සිත් පහළ වෙලා ඒ සිත නිරුද්ධ වෙනවා. ඒතර අන්න බලන්න මේ අපි මේ එක රූපයක් බලන අවස්ථාවක් තුල සිත් සමහර විට මෙතන කෝටි ගාණක් පහළ වෙනවා. ඒතරම අපිට පේන්නේ මේක දැන් බුදු පිළිමයක් දිහා බලන් ඉනකොට අපිට පේන මේ මේ බුදු පිළිමේ මේ අපි මේ එකම රූපයක්ද දිගටම බලාගෙන ඉන්නේ. එකම සිතකින්ද? එකම හැකින්ද? නැහැ. එතන මෙතන මේ කෝටි ගාණක් සිත් හටගෙන නිරුද්ධ වෙන එකම ආරම්මණය අරමුණු කරගෙන. ඒතර එකම ආරම්මණය අරමුණු කරගෙන කෝටි ගාණක් සිත් පහළ වුණාට අපිට පේන්නේ මේ එකම කෙනෙක් එකම රූපයක් දිහා බලාගෙන ඉන්නවා කියලා. අන්න සමූහ ගණය. ඒක පුළුවන් ගංගාවකට උපමා කරන්න දැන් අපි දැන් ගඟක් දිහා බලාගෙන ඉන්නවානේ. දැන් ගඟක් දිහා බලාගෙන ඉන්නකොට අපිට පේන්නේ එකම අපි කියන්නේ එකම ගඟ කියලානේ කියන්නේ. අපිට හැංගීම තියෙන එකම ගඟ. නමුත් ඔතන එක තත්පරයක්වත් නැවතිලා තියෙන ජලපහරක් තියෙනවද? එක ක්ෂණයක්වත් දැන් දිය ඇල්ලකින් ගලාගෙන හැරෙන වතුර ටිකක් දිහා බලන්න. අපි දැන් දිය ඇල්ල කියලා එකම වස්තුවක් දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඔතන ඔය පහළට ගලා හැරෙන ජල පහර තුල කොච්චර වේගවත් බවක්ද තියෙන්නේ? ඔය ජල බිඳු රාශියම පහළට එකින් එක වැටෙනවා. නමුත් ඒකේ තියෙන වේගවත් බව සහ එතන ක්‍රියාවක් නේ තියෙන්නේ. වේගවත් භව නිසා අපි මේ එකම දෙයල්ල දිහා බලාගෙන ඉන්නවා කියලා හිතනවා. මේ එකම කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා හිතනවා. නමුත් මොකද මෙන්න රූපේ නාමයේ දැන් ඒ දියැල්ල කොච්චර ඉක්මනින් වෙනස් වෙනවද? ඒක නුවණින් බලනකොට තියෙන ගංගාව දියැල්ල කොච්චර ක්ෂණයකින් වෙනස් වෙනවදනේ. අන්න ඊටත් වඩා වේගයෙන් මේ නාම ධර්ම වෙනස් වෙනවා. මේ බලන් ඉන්න කෙනා වෙනස් වෙන ඊට වඩා වේගයෙන්. මේ සිත ඒතර අපි එකම දිය ඇල්ල බලන් ඉන්නවා කියන්නේ එතන එක ආරම්මණය අරමුණු කරගෙන සිත් කෝටි ගාණක් පහළ වෙනවා. ඉතින් අන්න සමූහ ගණය. ඉතින් අන්න ඒ වගේ දැන් අපි මේ පහළ තියෙන අතක් ඉහළට ඔස වෙනකොට අපි කියව වස්තුන්ගේ ගමන් කිරීමක් නැහැ කියලා. නමුත් අපි මේ අත කියලා කියනකොට අපිට පේන මේක එක වස්තුවක් හැටියට. නමුත් ඒක එක වස්තුවක් නෙවෙයි. මෙතන තියෙන රූප කලාපවල එකතුවක්. එතන මේ රූප කලාප අපි අත ඉහළට ඔසවනකොට මොකද වෙන්නේ? මේ රූප කලාප වෙනස් වෙනවා. දැන් මේ ඒ අත ඉහළට එසවෙන මේ කියන්නේ අපි හිතමු මේ අවකාශය කියලා. අවකාශය තුලනේ. ඒතර යම් ස්ථානයක ඉඳලා යම් වෙලාවක අත ඉහළට එසවෙනකොට ඒ අත ඔසවන්න සිත් කෝටි ගාණක් වැය වෙනවා. මුලින්ම අත ඔසවන්න ඕන කියලා සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ නිරුද්ධ වෙලා ගියට පස්සේ අත ඔසවන සිත පහළ වෙනවා. ඒතර අත ඔසවන සිත පහළ නිරුද්ධ වුණාට පස්සේ ඒක ඉහළට ගෙනියන සිත පහළ වෙනවා. ඒතර ඒ සිත පහළලා අත යම් නවත්තනකොට ඒ නැවතීම නවත්තන්න ඕන කියලා සිත පහළ වෙනවා. ඊට පස්සේ තමයි නවත් නවත්තන සිත පහළ වෙන්නේ. අත ඉහළට අරගෙන යන එක. එතකොට දැන් ඒක මෙහෙම තේරුම් ගන්න. ඒකේ නාම ධර්මයන් තුල විශාල කෘත්‍යයක් ඒ තුල සිදු කරනවා. දැන් හිතන්න දැන් මුහුණේ හරි ඔළුවේ හරි හිතන්න මේ මුහුණ මැද කියලා හිතමු නහයේ. නහය හරි මේ ඉහළට යන්නේ නැතුව යම්කිසි මధుරියෙක් හරි මැස්සෙක් හරි ඉන්නකොට දැන් ඉස්සරෝම පහළ මේ අත එතෙන්දි අපි හිතුවෙන අත එතනට අරන් යන්න ඕන කියන සිත පහළ වෙනවා. ඒ සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි අත ඉහළට ඔසවන සිත පහළ වෙන්නේ. ඒ පහළ නිරුද්ධ වුණාට පස්සම අත ඔසවාගෙන යන සිත පරම්පරාව පහළ වෙන්නේ. ඊට පස්සේ අසවල්ත නවත්තනවා කියන සිත පහළ වෙනවා. ඒ සිත පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ තමයි අසවල්තන නවත්තන සිත පහළ වෙන්නේ. ඒතර හැම වෙලාවකටම ඉදිරියෙන් ගමන් කරන්නේ කුමක්ද? නාම ධර්මයේ ගමන් කරන්නේ. නාම රූප ධර්ම එක සමානව නමුත් රූප ධර්මයන්ගේ අවශ්‍ය පවත් වෙනවානේ. ඒතර දැන් අපි තීරණය කළොත් දැන් අපි මේ දැන් අපි තු මූණේ මැද මදුරුවෙක් ඉන්නවනම් අත ඔලුවට ඉසෙවෙන්නේ නැහනේ. පැහැදිලිද මේ කියන්නේ? අත ඉහළට මේ එතනින් ඒ සීමාවෙන් ඉහළට එසෙවෙන්නේ නැහැ. ඒ අදාළ තැන නවතිනවා. ඒතර අදාළ තැන නවත්තිනවා කියන පහනින්ද ලොසවාගෙන යනකොට කොයිතරම් සිත් ගානකින්ද ඒක කරන්නේ. ඒතර ඒ දක්වාම රූප කලාපත් වෙනස් වෙනවා. ඒතර අන්න ඒ නිසා තමයි මේ නමුත් අපිට ඒක පෙන්න අත ඔසවනවා කියන එක ඒක ක්‍රියාවක් හැටියටයි පේන්නේ. නමුත් මෙතන මේ ක්‍රියා සමූහයක් මේ චිත් නාම රූප ධර්ම සමූහයකගේ ක්‍රියා පරම්පරාවක් විතරයි එතන තිබුණේ. අන්න ඒ ක්‍රියා පරම්පරාව අපේ ක්‍රියාපරම්පරාවක් හැටියට මේ ඉපිදිලා බිඳිලා ගියපු නාම රූප ධර්ම පරම්පරාවක් හැටියට දකින්න නැතිව ඒක සමූහ ගණයෙන් වහලා අපි ඒක එක ක්‍රියාවක් හැටියට දැක්කා. අන්න ඒකට කියනවා සමූහ ගණය කියලා. ඉතින් ඕ වගේ තමයි මේ හැම ක්‍රියාවක්ම අපි දැන් ගමන් කරනවා කියන එක. දැන් ගමන් කරනවා කියලා දෙයක් නැහැනේ. දැන් අපි හිතන්න පියවර 100ක් ඉදිරියට ඇවිදගෙන යනකොට යම් කෙනෙක් හිටගෙන ඉන්නවා නම් එයාට මුලින්ම පහළ වෙනවා වම් පාය ඔසවන සිත. ඔසවන සිත පහ ඒ සිත පහළ නිරුද්ධ වුණාට පස්සේ තමයි ඔසවන සිත පහළ වෙන්නේ. ඊට පස්සේ ඉහළට ඉසවිලා නවත්තන සිත පහළ. එතනින්ම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඉදිරියට අරගෙන යන සිත ඒ පාය. ඒ ඉදිරියට අරගෙන යන්න පහළ වෙන සිත එකක්, අරගෙන යන සිත පරම්පරාව තව එකක්. ඊට පස්සේ අවකාශයට නවත්තන සිත තව එකක්, නවත් නවත්තන්න ඕන කියන පහළ වෙන සිත එක සිතක්. නවත්වන සිත තවත් සිතක්. ඊළසේ කකුල නැවත බිමට පහත් කරන්න ඕන කියලා පහළවන සිත තවත් එකක්, පහළ කරවන සිත තවත් එකක්. විදිහට මේ එක පියවරක් තුල එක පියවරක් ඔසවා ඒ පියවර නැවත පොළව තුල තබන්න නාම රූප ධර්ම කෝටි ගාණක් වැය වෙනවා. පැහැදිලිද? ඔය විදිහට ඊළඟ පය ඔසවලා ඉදිරියෙන් තියෙනවා. අන්න ඔයතරෙන් ගමනක් කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? මේ විදිහේ සිදුවන නාම රූප ධර්මයන්ගේ හටගෙන නිරෝධ වීම පමණයි. අන්න හේතු ප්‍රත්‍ය සම්බන්ධතා කෝටි ගණනක් එතන තියෙනවා. අන්න ඒ සියල්ල අපි ඒකත්වයෙන් සලකා කියන ගමන කියලා කියනවා. අන්න එතන තියෙනනේ සමූහ ගණයෙන් වහලා තියෙන ඇත්ත. අපිට හිතෙන්නේ මේ මම අත උස්සනවා. නමුත් එහෙම දෙයක් උන්නේ මෙතන. මෙතන තියෙන්නේ මේ නාම රූප ධර්ම. එතකොට අන්න මේ කාර්යය තමයි අපි හැම තැනකදීම සිද්ධ කරන්නේ මේ රූප ආහාර අනුභව කරනකොටත් එහෙමයි. ඒතර ආහාර අනුභව කරනකොටත් මේ අපි මුලින්ම බත් පත අරගෙන ඊට පස්සේ බත් අනන්න වෙන සිතකින් දැන් එක එක ව්‍යංජනන එතන කිට්ටු කරන්න වෙන වෙන සිත් වලින් කොච්චර ක්‍රියා රාශියක් එතන දැන් එකේ වාරයක් ගානේ ඇඟිල්ලක් යන ගානේ අත හිට මෙහෙට යන ගානේ කොච්චර වෙනස් විදිහට අත හිලට ඔසවන්නේ කොට ඊට පස්සේ ඒක නැවත මුඛය තුලට මුඛ විවර කරන්න වෙන සිතක් පහළ වෙනවා ඊට පස්සේ ඒ සිත නිරුද්ධ වෙලා ගියට හටගෙන නිරුද්ධ වෙලා ගියාට පස්සේ තමයි ඒ බත් පිඬ නැවත මුඛයට ඇතුල් කරන සිත පහළ වෙන්නේ ඒ සිත හටකින් නිරුද්ධ වෙලා ගියාට පස්සේ මුවතුළු බත් පිට තියෙන සිත පහළ වෙන්නේ. ඊට පස්සේ හපන්න ඕන කියන සිතක් පහළ වෙනවා. දිවෙන් එහාට මෙහෙට පෙරලන්න ඕන කියන සිත පහළලා නිරුද්ධ වෙනවා. ඔයකින් ඊට පස්සේ ගිලින්න ඕන කියලා සිතක් ওই විදිහට සිත කෝටි ගාණක්. නාම රූප කෝටි ගාණක් තමයි අපි ආහාර ගන්නවා කියලා එක වචනයකින් කියනවා. අන්න සමූහ ගණයෙන් වහලා ඇත්ත తত্ত্বය. ඉතින් අන්න මෙන්න මේ කාරණාව නිසා මේ සත්වයාට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. මේ පැවැත්ම මොන වගේද කියලා. ඉතින් ඒ නිසා මේ සමූහ ගණය කියලා හොඳට අපි තේරුම් ගන්න ඕන. මොකද මේ යන සත්වයේක් නැහැ. කිසිම නාම රූප ධර්ම પરම්පරාවක් ගමන් කරන්නේ කොතනකටවත්. හටගත් තැනම නිරුද්ධ වෙනවා. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙනම් මේ යන්නේ කවුද? අපිට යන කෙනෙක් පේනවනේ. ඒකට අර රේණුකාණේ හාමුදුරුවන්ගේ පොතක දක්වලා තියෙන හොඳ උපමාවක්. මේ නාම රූප ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වීම පිළිබඳව. දැන් යම්කිසි දිග කොට්ටයකට වැලි පුරවලා ඒක මේ යම්කිසි කෙනෙක් ඔසවාගෙන ඉන්නවා ඒත් එක්ක මේ කොට්ටේ වැලි පුරවලා තියෙන කොට්ටේ යටින් යම්කිසි කුඩා සිදුරක් හාරලා තියෙනවා. ඒතර ඈත ඉඳලා බලන කෙනෙක්ට මේ වැලි ටික පහළට වැටෙනකොට එයාට එක දිගට වැටෙන මේ කෝටුවක් වගේ පේනවා ඒක. ඒතර හැම වෙලාවකම ඒ හැම වැලි කැටයක්ම පොළොවටම බර වෙලා තියෙන්නේ. ඒතර ඒ වැලි කැටේ එක එල්ලේම පොළොවටයි වැටෙන්නේ. පැහැදිලි මේ කියන එක. ඒතර යම් කෙනෙක් ඔය වැලි කොට්ටේ එහෙට මෙහෙට වැනුවොත් මොකද වෙන්නේ? අන්නේ පහලට වැටෙමින් තියෙන වැලි සීරාව එහෙට මෙහෙට ගමන් කරනවා වගේ පේනවා. පැහැදිලිද මේ කියන උපමාව? ඒතර එහෙට මෙහෙට ගමන් ඇත්තරම වැලි එක කැටයක්වත් එහෙට මෙහෙට ගමන් කරාද? නැහැ. මොකද එක වැලි කැටයක්වත් එහෙට මෙහෙට ගමන් කරන්නේ මොකද හැම වෙලෙම වැලි කැට තිබුණේ පොළව කෙලින්ම පහළට. ඒතරේ හැම වෙලෙම කෙලින්ම පොළවට පතිත වෙනවා. අපිට මේක එහෙට මෙහෙට කරනකොට එහෙට මෙහෙට ගියා වගේ පේන්නේ අර ඒ ඒ කාලය තුල ඒ අවස්ථාව තුල අර ඒ වැලි කැට එකින් එක එකින් එක ඒ කෙලින්ම පහළට වැටුණා. ඒක වැලි කැටෙක්වත් ඉදිරියට ගියේ නැහැ. එතකොට ඒ වැලි කැට ඉදිරියට යනවා වගේ පේනුනේ අපට අර ඒක තියෙන වේගවත් බව හේතු කරගෙන. ඒතර ඒ කැලෙන් තිබිච්ච වැලකට ඒ කැලෙම වැටුණා පල්ලෙහාට. ඉදිරියට ගමන් කළේ නැහැ. පැහැදිලිුණාද? අන්න ඒක නුවණින් තේරුම් ගත්තොත් තේරුම් ගන්න පුළුවන් මේ රූප ධර්ම පරම්පරාවේ අපි ගමන් කරනවා කියලා මේ ක්‍රියා කරනවා කියලා හිතාගෙන ඉන්න එකේ ස්වභාවයත් අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ. ඒතර මේ හැම වෙලාවකම මේ නාමයක් හටගෙන නිරුද්ධ වෙනවා රූපයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒතර මේ ඉහළට අතක් ඔසවනකොට ඒ පහළ තියෙන අස නෙමෙයි ඉහළට එසෙන්නේ. එතන තියෙන වෙනම නාම රූප ධර්ම පරම්පරාව. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් මෙහෙම දැන් හොඳට ඉන්න කෙනෙක්ට එකපාරට බනිනවා. එක ක්ෂණයකින් වෙනස් වෙන්නේ නැද්ද රූප ධර්ම ටික? අපිට හොයාගන්න පුළුවන් නේද ඒ කෙනාට මොකද උනේ කියලා එකපාරටම. හ්ම් එයාට තරහා ගියාද එයා දක්ව ප්‍රතිචාරය මොකද්ද කියලා. අන්න රූපේ කෙතරම් ඉක්මනින් වෙනස් වුණාද? අන්න ඒ වගේ තමයි මේ හැම එකක්ම. මේ හැම රූපයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම වෙනස් වෙනවා. ඉතින් එතකොට ගමන් කරන රූපයක් නැහැ. මේ රූප වලට ගමන් කිරීමේ හැකියාවක් නැති නිසා. අර මේ සාමාන්‍ය ලෝකයට මේක අවිද්‍යමාන දෙයක්. ඉතින් ඒ නිසා තමයි මේ අවබෝධය තියෙන්නේ. ඒක මිත්‍ය අවබෝධයක්. මේ පවත්නා දේවල් තියෙනවා කියලා ඒ දෘෂ්ටිය තියෙන මේ මම දැන් එක પરම්පරාවක්වත් එක මොහොතක්වත් පවතින්නේ නැහැ. හැම වෙලාවකම හටගෙන නිරුද්ධ වීමක්මයි තියෙන්නේ. දැන් මේ වචන මාලාව අරගෙන බලන්න. දැන් මේ වචන මාලාව පවතින වෙලාවක් තියනවාද? මේ හැම වෙලෙම හටගෙන නිරුද්ධ වෙනවානේ. හැම වෙලෙම සිදු වෙන්නේ හටගෙන නිරුද්ධ වීමක්. ඒක කොච්චර ඉක්මනින් වෙනවද බලන්න. නේ දැන් වචනයක් කියාගෙන යනකොට වචන වාක්‍ය මාලාවක් ඔයක කොතෙක් මේ වචනයක් ගානේ වෙනස් වෙනවනේ. ඒක නුවණින්ම දකින්න තියෙන එකක්. ඉතින් අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම. ඉතින් ඒ නිසා මේ සමූහ ගණය කියන එක දුරු කරගන්න උපනිශ්‍රේ වෙනවා මේ නාම රූප ධර්ම චිත්තචෛසික ධර්ම වෙන් වෙන්කොට නුවණින් යුක්තව සම්මර්ෂණය කර බැලීම. ඉතින් ඒක සමූහ ගණය කියලා කියනවා ඒකට. මම මේක ගොඩාක් විස්තර කරන්න මේක ලොකු විස්තර තියෙනවා මේකේ. නමුත් අර කාලයට අනුව මම මේ හතර අද දවසේ කෙටියෙන් මේ පැහැදිලි කරන්න මේ උපනිශ්‍රය කරගන්න විදර්ශනා වඩන අයට ඊළඟට කෘත්‍ය ගණය. ඉතින් කෘත්‍ය ගණය කියලා කියන්නේ දැන් මේ ලෝකයේ තුල තියෙන ක්‍රියා පමණයි. හැම වෙලාවකම. එතකොට දැන් ඒ මෙතන කෘත්‍ය කියලා කිව්වේ දැන් අපේ సంతානය තුල සිතක් පහළ වුණත් ඊළඟට චෛසික ධර්මයක් පහළ වුණත් රූප ධර්මයක් පහළ වුණත් මේ හැම රූපයකටම හැම සිතකටම හැම චෛසික ධර්මයකටම කෘත්‍යයක් තියෙනවා. නේ දැන් අපි අර විඥාන සිත් 10 ගැන සාකච්ඡා කළා. එතකොට ඒ චක්කු විඥානයේ තුල තියෙන දස්සන කෘත්‍යය. සෝත විඥානයේ තුල තියෙන්නේ සවන කෘත්‍යය. ගාහන විඥානයේ තුල තියෙන්නේ මේ ආග්‍රහණය කරන කෘත්‍යය. ඊළඟට ජීවහා විඥානයේ තුල තියෙන මේ රස බලන කෘත්‍යය. රස දැනගන්න කෘත්‍යය. ඊට පස්සේ මේ කාය විඥානයේ තුල තියෙන මේ ස්පර්ශයන් දැනගන්නා කෘත්‍ය තියෙන්නේ තුල. එතකොට බලන්න දැන් අපේ సంతානය තුළ අහේතුකව අවශ්‍යතාවයකින් තොරව කිසිම සිතක් පහළ වෙන්නේ නැහැ. සිතක් පහළ වෙනවා නම් ඒ යම්කිසි කෘත්‍යයක් සිදු කරමින්මයි පහළ වෙන්නේ. පැහැදිලි වුණාද? ඒතර යම්කිසි කෘත්‍යයක් සිදු කරමින්මයි පහළ වෙන්නේ හැම වෙලාවකම. ඒතර දැන් චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ සෝත විඥාන සිත පහළ වෙනවා. කියලා මේක එක පිළිලට වෙන දෙයක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. දැන් අපි මේ යම් සිතක් දැන් රූප බලනකොට ශබ්ද අහනකොට පහළ වෙන්නේ එක අවස්ථාවක චක්කු විඥාන, සෝත විඥාන, ගාහන ජීවහා, කාය කියන මේ විඥානසිත එකවර පහළ වෙන්නේ නැහැ. එකවර පහළ වෙන්නේ එකක් පමණයි. ඒතර චක්කු විඥානේ පහළ වෙනකොට සෝත විඥානේ නෑ. ඒක අපි අර උපමාවකුත් පැහැදිලි කරේ. දැන් ඔයත් බණ අහනවා මන් දිහා බලාගෙනත් ඉන්නවා. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් රූපහානේ බලනකොටත් එහෙමනේ. ඒතර මේ අපිට හිතෙන්නේ මේ ඇසීමයි පෙනීමයි එකවරනේ වෙන්නේ. තව ඔය අතරේ මොකක් කර ගඳ සුවඳක් දැනෙනවා. සීතල උණුසුමුත් දැනෙනවා. වේදනාවක් දැනෙනවා. කාය විඥාණයට. ඊතර මේ ඔක්කොම එකවරද වෙන්නේ නැහැ. ඒතර හොඳට තේරුම් ගන්න ඕන යම් වෙලාවක කකුලේ වේදනාවක් දැනෙනවද? අතපය වේදනාවක් දැනෙනවද? අන්න එතකොට චක්කු විඥානයක් නැහැ, සෝත විඥානයක් නැහැ, ගහන විඥානයක් නැහැ. ජීවහා විඥානයත් නෑ. ඒතර තියෙන්නේ කාය විඥානය පමණයි. යම් වෙලාවක රූපයක් පේනවද? එතකොට සෝත විඥානය නෑ, ගාහන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය නෑ. එතන තියෙන්නේ මොකක්ද? එතන තියෙන්නේ චක්කු විඥානය විතරයි. යම් ශබ්දයක් අහනව නම් එතකොට ඒක අහන්නේ සෝත විඥාණයෙන්. එතකොට රූප බලන්න බෑ. ගඳ සුවඳ බලන්නත් බෑ. රස බලන්නත් බෑ. ස්පර්ශය ලැබෙන්නෙත් නෑ. ඇයි ඒ එතන තියෙන සෝත විඥානය පමණක් නිසා. නමුත් මේක එකෙල්ලේම තේරුම් ගන්න පුළුවන්ද? බෑ මේක හොඳට නුවණින් නුවණින් කල්පනා කරන්න ඕන. අන්න එතකොට තමයි මොකද සිත් පහළ වීම තුළ අර බෙදිලා සිත් පහළ වෙන්නේ නැහැ එකවර. හැම වෙලෙම අගින් අගින් තමයි සිත් පහළ වෙන්නේ. ඒතර මේ අපි ඉපදුන දවසේ පටන් මේ මොහොත දක්වාම හටගෙන නිරුද්ධ වීමක් පමණයි තිබුණේ. එතකොට නාම රූප ධර්ම හටගෙන නිරුද්ධ නොවන මොහොතක් නැහැ. හැම වෙලේම මේ ක්‍රියාදාමය සිදු වෙනවා. අන්න ඒක තමයි අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ ගමන් කරනවා, රූප බලනවා, ශබ්ද අහනවා. මේ ඔක්කොම. දැන් ඒ නිසා දැන් උපමාවකින් කිව්වොත් දැන් මම කියනවා දැන් රූපයක් බලන් ඉන්නකොට කාය විඥාණය අනිත් එක විඥානයක්වත් ඒ තුල පහළ වෙන්නේ නැහැ කියනකොට දැන් හිතන්නේ දැන් සමහර අය මේ අපි හිතමු දැන් හදිසියෙ වැඩ කරනවා හොඳ එයාගේ ඉලක්කය අපි හිතමු මේ මොකක් හරි හදිසිය මොකක් හරි වැඩක් කරනකොට එයාගේ ඉලක්කය තියෙන වෙන එකකට. එයාගේ අරමුණ වෙන එකක්. එතකොට තවත් දෙයක් අපි උන්න හිතන්නේ මේ කෙනෙක් මේ යම් වෙලාවක මේ රූපයක් බලාගෙන ඉන්නකොට හරි ශබ්දයක් අහගෙන ඉන්නකොට හරි මේ ඕනේ යම් කිසි කෙනෙක් තමන් ඇස් ඇරගෙන ඉන්නවා ඇස් ඇරගෙන ඉන්නවා නමුත් තමන් බොහොම මිහිරි ගීතයකට සවන් යොමු කරගෙන ඉන්න අවස්ථාවක දැන් Taman ඉදිරියට ඇවිල්ලා කෙනෙක් කතා කරනවා නමුත් Taman දැකලා නැහැ එහෙම වෙනවනේ සාහන මේ Taman මේ S2 තියෙනවා රූප තියෙනවා ආලෝකය තියෙනවා නමුත් කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා Tamanට කතා කරලා Taman දිහා බලාගෙන ඉන්නවා නමුත් Tamanට යව පේන්නේ කවරක් නිසාද අන්න ඒ වෙලාවේ චක්කු විඤ්ඤාණය පහළ වෙලා නැහැ ඒ වෙලේ සෝත විඥානය පහළ වෙලා තියෙන්නේ. මේ හටගෙන නිරුද්ධ වෙන සෝත විඥානය. මොකද එයා ඒ ගීතයට සවන් මේ ශබ්දය අරමුණු කරගෙන ඉන්නේ. ඒතර චක්කු විඥානය පහළ වෙන්නේ. එහෙම අනන්තවත් එහෙම සිද්ධිය ඇති නේද? තමන් හොඳට කල්පනා කර කර ඉන්න වෙලාවක එතකොට අන්න කෙනෙක් ඉස්සරහට ආවිලා තමන්ට කතා කරලා රෙතෙනින් ගිහිල්ලා හරි ඉතින් අපි අහනවා කොයි වෙලේ දාවේ කියලා. දැන් මං ඇවිල්ලා ගොඩක් වෙලා කියනවා. ඉතින් මම මෙතනමයි හිටියේ කියලා කියනවා. ඉතින් අපි දැකලා නැහැ ඇයි අන්න දකින්නේ චක්කු විඥානේ. නමුත් අපි හිටියේ වෙන ආරම්මණයක. ඉතින් අන්න ඒ නිසා එක වෙලාවක පහළ වෙන්නේ එක විඥානයක් පමණයි. ඉතින් ඒක නෝනින් තේරුම් ගන්න. අන්න ඒ විදිහේ මේ කෘත්‍ය ගණනාවක් එකතු වුනහම කෘත්‍ය ඝණයෙන් වැහෙනවා මේක. කියන්නේ මේ කෘත්‍ය ඝණයෙන් අපිට වහලා තියෙන්නේ මේක. ඒ නිසා තමයි අපි හිතන්නේ මේ මම මේ එකවර තමයි ඔක්කොම කරන්න කියලා. මේ මම කරන්න කියලා හිතන්නේ ඒකයි. එතනත් අර මම තියෙනවා. මේ මම එකවර රූප බලනවා, ශබ්ද අහනවා, යම් යම් ක්‍රියාදාමයන් සිදු කරනවා කියලා මේ තමන් ඒකත්වයෙන් අරගෙන තියෙන මේ වෙන වෙන සිදු වෙන කෘත්‍ය සමූහයේ තියෙන අනිත්‍ය ස්වභාවය ඒ වගේ ලක්ෂණයන් දකින්න නැතිව. ඊතර නුවණින් බැලුවොත් මේ හැමතැනම තියෙන්නේ කෘත්‍ය ටිකක් විතරයි තියෙන්නේ. වෙන කිසිවක් නැහැ. ඊතර අපේ දැන් උදේ ඉඳලා මේ දක්වාම කරපු වැඩවල ආපස්සට කල්පනා කරලා බැලුවොත් ඒ ක්‍රියාවල ඉතුරු වෙච්ච දෙයක් තියෙනවද? දැන් හිතන්න ගමනක් යනවා කියලා. ඒ ගමනක් යෑම තුළ ඉතුරු වෙන දෙයක් තියෙනවද? හැම වෙලෙම සිදු වෙන්නේ හටගෙන නිරුද්ධ වීමක් නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් පියවර තබ තබා ඉදිරියට යනකොට මේ තැබූ පියවර වලට මොකද වුනේ? අපි දැන් කකුල ඉස්සුවා. එතන ක්‍රියාවක් නේ ඒක. අන්න ක්‍රියාවල ස්වභාවය තමයි හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙන එක. දැන් අත ඔසවනවා කියනකොට දැන් අත ඔසවපු ගමම්ම ඒ ක්‍රියාව නිරුද්ධයි. ඒතර අත තබා ගන්න වෙන කෘත්‍යයක්. අත තබාගෙන ඉන්නවා කියන්නේ. ඒක එතනින්ම ඉවරයි කෘත්‍යය. අත පහත් කරනවා කියන තවත් කෘත්‍යයක්. ඉතින් මේ විදිහේ ඒ කෘත්‍යවල ස්වභාවය තමයි හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙලා යන එක. ඉතින් මෙන්න මේ කෘත්‍ය ගණයනොත් මේක වහලා තියෙන්නේ අවබෝධය ආවරණය කරලා තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා මේ නිත්‍යව පවත්වනා වස්තුන් දිගටම තියෙනවා. මේ ඊයේත් හිටියේ මම. දැනුත් ඉන්නේ මම. මේ ඊයේ හිතුවෙත් මම මේ දැනුත් හිතන්නේ මම කියලාන කෘත්‍යය. ඊට සපේ సంతානය තුළ නොඑක ආකාරයේ සිතවිලි පහළ වෙනවා. ලෝභය පහළ වෙනවා, කරුණාව පහළ වෙනවා, මෛත්‍රිය පහළ වෙනවා. අන්න ඒතර මේ කෘත්‍යයන්නේ මේ වගේ තියෙන්නේ. මේ කෘත්‍ය තියෙන්නේ. ඉතින් මේ ගැන අපි අවබෝධ කරගන්න නැතුව කෙනා මේ මෛත්‍රිය කරන්නෙත් මම. කරුණාව උපදවන්නෙත් මම. සතුටු වෙන්නෙත් මම, දුක් වෙන්නෙත් මම. ලෝභ කරන්නෙත් මම, දේශ කරන්නෙත් මම. අන්න ওই විදිහට මේ කෘත්‍යයන්ගේ ස්වභාවය දකින්නේ නැතිව ඒ තුල ආත්ම දෘෂ්ටියක් හටගෙන තියෙනා මේ කෘත්‍යයන්ගේ ස්වභාවය දකින්නේ නැති වෙනකොට. ඉතින් මේ කෘත්‍ය ගණේනුත් මේක වහලා තියෙන්නේ. ඉතින් අන්න අභිධර්මයේ ඉගෙන ගන්න කෙනාට මේ කෘත්‍ය ගණේ බිඳින්න මේ අවබෝධඥාන උපනිශ්‍රේ වෙනවා. ඉතින් හොඳට නුවණින් කල්පනා කළොත් Tamanට පැහැදිලි වේවි මේ හැම දෙයක් තුලම තියෙන්නේ හටගෙන නිරුද්ධ වීමක් පමණයි. ඉතින් අන්න ඒක කෘත්‍ය ගණය කියලා කියනවා. ඊළඟට කියනවා සන්තති ගණය. ඒතර සන්තති ගණය කියලා කියන්නේ දැන් අපේ මේ ජීවිතය තුළ මේ ක්‍රියාත්මක කරන යම් යම් දේවල් හැම දෙයක්ම වගේ දැන් ඒවා සිදු වෙන්නේ එක අවස්ථාවක පමණයි. ඒ අවස්ථාවක සිදු වෙච්ච ගමන් මේක බිඳිල යනවා. ඉතින් මේ වෙන වෙනම සිදුවන ධර්මතා ක්‍රියා රාශියක් එකට එකතු වුනහම අපිට ඒ තුල එක දෙයක් හැටියට පේන්න තියෙනවා. අන්න ඒක සන්තතියක් හැටියට අපි දකිනවා. අන්නේ සන්තතිය නිසා තමයි අපිට වැටහෙන්නේ අර ගමන ඒකට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන් මේ ගමන් කිරීම කියන එක. එතන තියෙන්නේ ක්‍රියා රාශියක්නේ තියෙන්නේ එතන. පැහැදිලි දැන් ගමනක් යනවා කියන්නේ එතන ක්‍රියා රාශියක් තියෙන මේ ඇවිදගෙන යනවා කියන එක දේ තුල. නමුත් අර ඒ වෙන් වෙන් සිදුවෙච්ච මේ සන්තතියක්නේ ඒ ක්‍රියා සන්තතියම එකට එකතු කරලා අපි කියනවා මේ ගමනක් ගියා. අතක් එසෙව්වා, වටපිට බැලුවා කියලා කියනවා. අන්න එහෙම කියන්නේ මේ ක්‍රියා රාශියම අපි අතහැරලා ඒක සන්තතියක් හැටියට එකක් හැටියට ගත්ත නිසා. ඉතින් මේ සන්තති ගණයත් අන්න ඒ වගේ එකක් කියලා දේශනා කරනවා. ඊළඟට ආරම්මන ගණය. ආරම්මන ගණය කියලා කියන්නේ දැන් ඒවට ආරම්මන කියලා කියන්නේ මේ සිත විසින් අල්ලා ගන්නා නිසා. තමයි ආරම්මන කියලා කියන්නේ. දැන් අපේ එක දවසක් තුල කොයිතරම් ආරම්මන ප්‍රමාණයක් ග්‍රහණය කරගන්නවද? මේ රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, ඊළඟට රස ආරම්මන ওই විදිහට කොයිතරම් ආරම්මණයන් ප්‍රමාණයක් අපි ග්‍රහණය කරගන්නවද? ඉතින් එතකොට දැන් ඒ ඒ ආරම්මණය තුල දැන් කෙනෙක් රූප දකිනකොට දැන් රූපාරම්මණයක් නම් ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒතර යා කියන දැන් මම රූපයක් දකින්නේ. දැන් සද්දාරම්මණයක් නම් සම්මුඛ වෙන්නේ. එතකොට කියන දැම්මම ශබ්දයක් තමයි අහන්නේ. ඉතුරන්න මෙයා මේ අර ආරම්මන තුල හිර වෙලා ඉන්නේ. ආරම්මන තුල ඒ ආරම්මන ඝණයෙන් වැසී ගියාම එයා ඒ ලෝකයේ තුල මුලා බවටපත් වෙලා ඒ සියල්ල ඒකත්වයක් හැටියට අන්න අරගෙන කියනා මේ මම ඊයේත් බැලුවේ මේ රූපේමයි අදත් බලන්නේ මේ රූපේමයි මම ඊයේත් හිටියේ මේ විදිහටමයි මම මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලත් හිටියේ මේ විදිහටමයි කියලන්න මේ ආරම්මණයන් සම්බන්ධව ඇති කරගෙන තියෙන මුලාභාවක්. ඉතින් මේ විදිහට අපි අහන ශබ්දය ඊළඟට ආග්‍රහණය කරන ගඳ සුවඳ ඊළඟට විඳින රස මේ ඔක්කොම ආරම්මන. ඉතින් මේ මේ ආරම්මණයන් තුළ පහළ වෙන්නේ විවිධාකාරව සිත් පහළ වෙන්නේ. ඒතර චක්කු මේ රූප ආරම්මණය තුළ පහළ වෙන්නේ වෙනත් ආරම් මේ සිත් කොටාසයක්. ඊට පස්සේ සද්දාරම්මණය විශේෂ පහළ වෙන චිත්ත පරම්පරා වෙනස් එකක්. ඊළඟට ගන්ධාරම්මණය තුල පහළවන සිත් පරම්පරාව තවත් එකක්. ඉතින් අන්න ඒ සියල්ල අපි අතහරනවා මේ එකම දෙයක් හැටියට ගන්නවා ඊට පස්සේ සියල්ල. අනේ ඒවට කියනවා ආරම්මන ඝණය කියලා. ඉතින් මේ ඝන හතර ගැන අවබෝධයක් ඇති කරගන්න එක ඉතාමත්ම අපහසු වෙනවා. මොකද හේතුව දැන් අපේට තියෙන්නේ ඇත්තටම මේ ආත්ම දෘෂ්ටිය කියන එක බරපතලම දේ අප තුල තියෙනවා. මොකද මේ කෙනෙක්ට සාමාන්‍ය ලෝකයේ තුල මේක විග්‍රහ කරගන්න අමාරුයි. මේ තමන් නැහැ කියන එක මේ මම කියලා කෙනෙක් නැහැ කියන එක සාමාන්‍ය ලෝකයේ තුල විග්‍රහ කරගන්නේ හරි අමාරුයි මේ ලෝකයට. මොකද ලෝකයේ තුල තියෙන නොයෙකුත් ප්‍රශ්න දාර්ශනික වශයෙන් නැති වෙන ප්‍රශ්න තියෙනවා. මේ මේ විදිහට නොයෙක් ප්‍රශ්න තියෙන ලෝකයේ තුල මේ මම නෙවෙයි නම් කවුද මේ අහන්නේ? කවුද මේ බලන්නේ? කවුද මේ ගමන් කරන්නේ? කවුද මේ හිතන්නේ? ලෝකට දෙන මේ මතකයේ සම්බන්ධව ඔන්න දාර්ශනික ප්‍රශ්න ගොඩාක් මතුවලා තියෙන මතකයේ සම්බන්ධව. ඒ කියන්නේ මේ මතකය කියන එක එහෙනම් කොහොමද මේ තියෙන්නේ? ওই විදිහේ නොඑක් ආකාරයෙන් තියෙන. ඒ ඔක්කොම අර සන්තති, සමූහ කෘත්‍ය, ආරම්මන කියන ඝන හතරෙන් වැහිලා ගිහිල්ලා තියෙන අපිට. ඉතින් ඒ නිසාන අභිධර්මයේ තුල මේ නාම රූප ධර්මතාවයන් ඉගෙන ගන්න කෙනා අන්න දක්ෂ වෙනවා මේ ආරම්මණයන් බිඳ ගන්න. යන ආරම්මණයන් බිඳගත්තාම තමයි මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය මනමින් තේරෙන්න පටන් ගන්නෙ. මොකද මේ තුල අපිට බල පැවැත්විය හැකි දෙයක් නැහැ. අපිට මේ සංස්කාර ධර්මයන් කෙරෙහි කරන්න පුළුවන් දෙයක් අපිට නැහැ. මොකද මේ සංස්කාර ධර්ම කියලා කියන්නේ දැන් මේ රූපය කියන්නේ සංස්කාර ධර්මයක්. අපේ සිත කියන්නේ සංස්කාර ධර්මයක්. මේ ඡයසය කියන්නේ සංස්කාර ධර්මයක්. ඒතර සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ තමයි හට ගන්නවා, පවතිනවා, බිඳිල යනවා. ඒතර කියනවා හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව මේ සංස්කාරයන් ඉපදවිය හැකි කෙනෙක් මේ ලෝකේ කොතනකවත් නැහැ. හටගත් සංස්කාරයක් බිඳිල යන්නේ නැතිව පවත්විය හැකි කෙනෙක් මේ කිසිම ලෝක ධාතුවක් තුල නැහැ. ඒ වගේම සංස්කාර ධර්මයක් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව නිර්මාණය කළ හැකි කෙනෙක් හෝ ඒව පවත්වන්න පුළුවන් කෙනෙක් හෝ මේ කිසිම ලෝක ධාතුවක් තුළ නැහැ. ඉතින් ඒ නිසා මේ සංස්කාර ධර්ම මේ අපේ මේ සිත කියන්නේ රූපය කියන්නේ මේ ඔක්කොම සංස්කාර ධර්ම. අපිට මේ සංස්කාරයන් વિશેයි බල පවත්වන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා තමයි අනාත්මයි කියලා කියන්නේ. මේ අපේ රූප පිළිබඳවත් අපේ චිත්තචෛසික ධර්ම දැන් අපේ කියලා කිව්වට ඒ අර අපි සම්මුතියෙන් කතා කරන නිසා මේ ඒ චිත්තචෛසික ධර්මයන් વિશે අපිට බල පැවැත්විය හැකි ස්වභාවයක් නැහැ. මොකද ඒ වචනෙම වැරදීනේ. ඒ අපිට බල පැවැත්විය හැකි ශක්තියක් නැහැ කියනකොට අර හැඟෙනවනේ බලපවත්වන කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. ඉතින් මේක අර විග්‍රහ කරනකොටත් හරි අමාරුයිනේ. ඒ අර අපේ තුල තියෙනවා මේ අර ඒ කියන්නේ මේ ස්වභාවය කියන එකට අපේ බොහෝම කල්ප ගානක් කෝටි මේ සත්වයාගේ ආරම්භයක් පනවන්න බෑනේ. ඉතින් මේ කොයි කාණේද ලාප දෘෂ්ටියක්ද මේ තුල තියෙන්නේ? අනේ දෘෂ්ටිය තමයි මිද ගන්න ඕන. ඉතින් ඒ නිසා සංස් මේ ලෝකයෙන් මිදෙන්න තියෙන ක්‍රමය තමයි මේ හේතුප්‍රත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම. එච්චරයි කරන්න තියෙන වෙන මුකුත් කරන්න කියලා නෑනේ සාසනය තුල. මොකද සංස්කාර ධර්මයන් විශේෂයි අපිට බලපවත්වන්න පුළුවන් හැකියාවක් නේ. මොකද අපි කියලා කියන්නේ සංස්කාර ධර්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. ඒතර මේ රූපය කියන්නේ මේ සිත කියන්නේ මේ චෛසික ධර්ම කියන්නේ මේ ඔක්කොම හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතුප්‍රත්‍ය. ඒතර ඒවාට අන්න ඒ දේ නාම රූප ධර්ම પરම්පරාවක් කියන එක තේරුම් ගන්න නැතිව අන්න ඒකට නමක් දුන්නා මම කියලා. පැහැදිලිනේ? දැන් ඉතින් මම අපි අපි හරි මම හරි අන්න එතන හැම වෙලාවකම ඉන්නවා. ඒ නිසා වචනයක් කතා කළත් ක්‍රියාවක් කළත් අපි අවබෝධ කරගත යුතුයි. අපි ඒ ක්‍රියාව කළ යුතුයි. එතකොට මේ මම කියන කෙනාව තමයි හැම වෙලෙම ඉස්සරහට එන්නේ. ඉතින් ඒ නිසා තමයි ඕක බිඳලා එහාට යන්න බැරිව තියෙන්නේ. ඒ බිඳින්න බැරිවේ ප්‍රධාන හේතුව තමයි මේ කෘත්‍ය ආරම්මන සන්තති සමූහ කියන ඝන හතර. ඉතින් ඒ ඝන හතර දුරු කළා නම් මේ තුල තියෙන්නේ නාම රූප ධර්ම සමූහයක් පමණක්ය. කෘත්‍ය සමූහයක් පමණක්ය. කියන එක ගැන අවබෝධ ඥානය එනවා. ඒ අවබෝධ ඥානය අපි ඒ තත්වාකාරයෙන් දැක්කොත් ඒ දැකීමම තමයි ලෝකයෙන් එතර වීම පිණිස උපනිශ්‍රේ වෙන්නේ. මොකද තවදුරටත් ලෝකයේ తත්වය දැක්කහම ලෝකයට අයිති කෙනෙක් නෙවෙයි. පැහැදිලිද මේ? ඒ කියන්නේ සංස්කාර ධර්මයන් વિશે දැන් මේ තියෙන්නේ සංස්කාර ධර්ම අපි කියන්නේ සංස්කාර ධර්ම. ඒතරේ සංස්කාර ධර්මයන්ගේ යථා පැවැත්ම තත්වාකාරයෙන් දැක්ක ගමන් සක්කාය දිට්ඨිය බිඳලා යනවා. ඉතින් එයා ලෝකෝත්තරයි. තවදුරටත් ලෝකයට අයිති කෙනෙක් නෙවෙයි. ඇත්තටම කියනවා නම් මේ අයිතිකාරයෙක් නෑ මේ තුල. කිසි දෙයක් නෑ අයිති. ඔක්කොම තියෙන හටගන්නෙත් සංස්කාර ධර්ම, බිඳලා යන්නෙත් සංස්කාර ධර්ම. එපමණයි ඒවා නිර්මාණය කරන කෙනෙක් නෑ. හේතුප්‍රත්‍ය සම්බන්ධයක් විතරයි තියෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ හේතුප්‍රත්‍ය සත්‍ය නැත හේතුප්‍රත්‍ය ධර්මතාවය නුවණින් දකින්න කියලා. ඉතින් අපි දැන් නිවන් දකිනවා කියලා කියන්නේ අන්න ඒක. ඉතින් නිවන් දැකපු කෙනාට ඊට පස්සේ දැන් ලෝකෙන් එතර වුණාම ලෝකෙන් එතර වුණා කියන්නේ මේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවය අවබෝධ කරගෙන තත්වාකාරයෙන් දැක්ක ගම මේ තණ්හා දිට්ටි මාන දුරු වුණු ගමන් කර්මක්ෂය වෙච්ච ගමන් අවිද්‍යාව දුරු වුණු විගසින්ම තව දුරටත් හේතුප්‍රත්‍ය සකස් කරන්න හේතු ධර්ම නැහැ. පැහැදිලිද? දැන් අවිද්‍යාව තමයි මූලික හේතුව. කියන්නේ අවිද්‍යාව එකම හේතුව නෙවෙයි මූලික හේතුව. මොකද අවිද්‍යාවටත් හේතු තියෙනවා. අවිද්‍යාව තමයි මූලික හේතුවක් බවට පත්වන්නේ. එතර අවිද්‍යාව දුරු වුණු විගසින්ම අනිත් සියල්ල බිඳිල යනවා. එතකොට දැන් අවිද්‍යාව මූලික කරගෙන නම් අනිත් හැම එකක්ම ප්‍රභවයටපත් වෙන්නේ ඒතර මේකට තව තණ්හා අවිද්‍යාව තණ්හා කියන දෙම සංසාර චක්‍රයේ මූල දෙක හැටියට හඳුන්වන්නේ. ඉතින් අවිද්‍යාව දුරු වුණ ගමන් ආය තණ්හාවක් ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් ඒ කෙනාට මේ ශරීරය බිඳලා ගියපු ගමම්ම ආය තවත් තැනක ප්‍රතිසන්දි සිත පහළ වෙන්න හේතු නැහැ. ඉතින් මේ සිත නිරුද්ධ වුණා. ඉතින් පස්සේ ආය ගැන කතා කරන්න කෙනෙක් ඉතින් බාහන කොච්චර නිදහසක්ද කියලා ඉතින් පස්සේ ඒක තමයි නිවන නිවන් දැකපු කෙනාගෙන කතා කරන්න එපා කියන ඊට පස්සේ. ඇයි කෙනෙක් නැහැ. ඉතින් දැනුත් කෙනෙක් නැහැ. අපි දෘෂ්ටියක් නේ තියෙන්නේ. ඉතින් ඒක බොහොම නිදහස්. මොකද ඒ තුල මේ ලෝකයේ තියෙන කිසිවක් නැහැ. කැළ යුතු කිසි කාර්යයක් නැහැ. හඳුනන කෙනෙක් නැහැ, ඉන්න කෙනෙක් නැහැ, වාසය කරනෙක් නැහැ, රූප දකින්නේ, අහන්නේ මුකුත්ම නැහැ. හිස් බවක් තියෙන්නේ. ඒ හිස් බව කියන්නේ දැන් නිවන කියන්නේ හිස් බව කියනකොට කෙනෙක්ට මුකුත්ම නැති දෙයක් කියලා හිතෙන්න පුළුවන්. මුකුත්ම නැති දෙයක්වත් නෙවෙයි හැබැයි. <laughs> පරමාර්ථ වශයෙන් විද්දිමානයි. මොකද ඒ දේ තුල අර අපි භෞතික වශයෙන් තියෙනවා කියන සම්මතය තුල ඉඳලා කතා කරන්න බෑ. ඒ නිසා තමයි නෑ කියන එකෙන්ම කියන්නේ. නිවන ගැන කියන්න අර මේ භාවිත කරන්නේ ඒ තුලින්මයි. දැන් නිවනේ ලක්ෂණ ගැන කියනකොට කියන්නේ ජරාවක් නැහැ. මරණයක් නැහැ, උපතක් නැහැ. දැන් උපතක් නැහැ කියන දේ තුලම මොකද්ද මුකුත්ම නැහැ කියන එකනේ අර්ථ දක්වන්නේනේ. ඉතින් අර ඒ නිවනේ ලක්ෂණේ පෙන්වන්නේ මේ නැහැ කියන අර්ථයෙන්මයි. මොකද තියෙනවා කියලා අර්ථයෙන් ගත්ත ගමන් අපිට වැටහෙන මේ භෞතික ලෝකයක් පිළිබඳව. නමුත් නිවන කියන්නේ එහෙම නිවන තියෙන තැනකුත් නැහැ. ඒකයි ස්වභාවය. නිවන කියන්නේ අසවල් තැන තියනවා කියලා එහෙම එකක් නැහැ. නිවනේ වාසය කරන කෙනෙකුත් නැහැ. හැම හැම එකක්ම මේ මේ නයන්නේ තමයි මේ නෑ කියන අර්ථයෙන් තමයි කියලා දීලා තියෙන්නේ. ඒක මේ දුකක් නෑ, කනගාටුවක් නෑ, ශෝකයක් නෑ, ජරාවක් නෑ, මරණයක් නෑ, මේ පඨවි ධාතු නෑ, ආපෝ ධාතු නෑ, තේජෝ ධාතු නෑ, වායෝ ධාතු නෑ, මේ ඉරහඳ තාරකා මුකුත්ම නෑ. එතකොට නිවන කියන්නේ තත් නිවීම. පහන් දැල්ලේ උපමාව තමයි එතන අරන් තින්නේ ගින්දරේ උපමාව. ඒතර ගින්නක් නිවිලා ගියාට පස්සේ ගැන කතා කරන්න දෙයක් නෑ. ඒක අසවල තැන තියෙනවද? අන්න ඒ වගේ තමයි ඉතින් හරිම නිදහස්. ඉතින් මේ ලොකු මුලාබාවක් අපිට තියෙන අපි අපි හිතන අපි හැම වෙලේම මේවා කළ යුතුමයි කියලා ඒ දෘෂ්ටි අපිට තියෙනවා නේද? අපි මේ ලෝකේ ආරක්ෂා කරන්න ඕන, අපි මම මාව ආරක්ෂා කරන්න ඕන. දැන් අපි පින් කරන්නේත් අවිද්‍යාව හින්දා නෑයි. මම රැක ගන්නනේ. නේ පින් කරන්නේත් මම රැක ගන්න. නමුත් අපි මේ ධර්මය ඉගෙන ගන්න දැන් ධර්මතාවයන් ඉගෙන ගන්න කෙනා දැන් නිවන් දැක්කට පස්සේ ධර්මයෙන්ුත් වැඩක් නැහැ. ඒක පැහැදිලි එන්නේ බුදුහාමර දේශනා කරේ ධම්මාපි පහතබ්බා. මහණෙනි ධර්මයන්ද ප්‍රහාණය කළ යුතුයි. මොකද අපි මේ ධර්ම හැටියට ඉගෙන ගන්න මොනවද මේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ඔය දේවල් අපි ඉගෙන ගන්නෙ. ස්කන්ධ. එතකොට මේ ධාතු ආයතන ස්කන්ධ පටිච්ච සමුප්පාද ඔබ ඔක්කොම කොහෙද තියෙන්නේ? ඔක්කොම තියෙන ලෝකයේ තුලනේ තියෙන්නේ. මේ ස්කන්ධ තියෙන්නේත් ධාතු තියෙන්නේත් ආයතන පටිච්ච සමුප්පාද මේ ඔක්කොම තියෙන්නේ ලෝකයේ තුල. ඉතින් නිවන් දැක්කට පස්සේ ධම්මාපි පහතබ්බා. ධර්මයන්ද ප්‍රහාණය කළ යුතුයි. ඇයි ලෝකයේ තියෙන දේවල් ආය අවශ්‍ය නැහැ ලෝකෙන් එතරින් වුණාට පස්සේ. ඒකයි මේ ධර්මය කියන එක උපමා කරන්නේ. කුල්ලෝපමං ඕ භික්කවේ ධම්මං දේසිස්සාමි. මහණනි මම මේ ධර්මය මේ දේශනා කරන්නේ පහොරකට උපමා කරලා. මේක කර තියාගෙන යන්න නෙවෙයි කියලා නිත්තරණත්තාය. ඊතරවීම පිණිස පමණයි. නෝගහනත්තාය. එනිසා මේ ධර්මයේ උනත් දැඩි කොට ග්‍රහණය කරගන්න හොඳ නෑ. හැම වෙලෙම තියෙන මේකත් මේ සත්‍ය తත්වයේ දකිනකම් පමණයි. මොකද එතනින් එහාට පස්සේ මේ ලෝකයේ තියෙන දේවල් අයිති වෙන්නේ. මොකද පටිසමුපාදයේ තියෙනෙත් ලෝකයේ තුල. ඒකයි ධර්මයනුත් ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ. ඉතින් එනිසා ඒ අවබෝධයට එන්නට ඕන. ඉතින් ඒකට එන්න මේ කෘත්‍ය ඝන ආරම්මන සම්තති කියන මේ ඝන හතර බිඳින්න. ඒ සඳහා මේ අභිධර්මයේ අතිශයම උපනිශ්‍රේ වෙනවා. දැන් මේක හරියට දැක්කොත් මේ ලෝකයේ තුල ගැටුම් ඇති වෙන්නේ නෑ කවුරුත් කවත් කෙනෙක් වෛර කරන්න යන්නේ දොස් කියන්න යන්නේ මොකද වැඩක් නැති නිසා මොකද අපේ තවත් කෙනෙක්ට දොස් කියන්නේ ආ සත්වයක් හැටියට දැක්කොත් නේ මොකද මෙතන එහෙම නෑනේ මේ හටගෙන නිරුද්ධ වෙලා යන ධර්මතා කොටාසයක් පමණයි තියෙන්නේ ඉතින් අන්න ඒ අවබෝධයට එන්න ඕන ඉතින් මේක අර වාද විවාද කරන්නවත් එහෙම දෙයකට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ එකක් හරි අනිත් වැරදි කියන්නත් බෑ මොකද තථාගත ධර්මයේ තුල ඒව නෑ අර කියන සබ්බං අත්තීතිකෝ කච්චාන අයමේකෝ අන්තෝ කච්චානේ සියල්ල ඇත කියලා ගත්තොත් ඒක ඒක අන්තයක් නයි ඒ ඇත කියලා ගන්න ගමන් අනිත් එක ප්‍රහාණය වෙනව නැත කියන එක නැත කියන එක ගත්ත ගමන් ඇත කියන එක ප්‍රතික්ෂේප වෙනවා ඒ නිසා ඒව ඔක්කොම ප්‍රතික්ෂේපිතයි මේ ධර්මයේ තුල ඊළඟට ඒ ඊළඟට දේශනා කරන ඉදමේව සත්‍යං මං කියන දේ පමණයි හරි අනිත් ඒවා අසත්‍යයි එහෙම දෘෂ්ටියකුත් නෑ මේ ධර්මයේ තුල දැන් මම කියන දේ විතරක් හරි කියලා ගත්ත ගමන් ඒක දෘෂ්ටියක්. මොකද ඒකංගේ සත්‍යං මේ මම කියන එක පමණයි. ඉද මේව සත්‍යං. මේකමයි සත්‍ය කියලා ගන්නකොටම අනිත් පැත්තේ මොකද වෙන්නේ? අනිත් සියල්ල <laughs> අසත්‍යය කියන தത്വෙට වැටෙනවානේ. ඉතින් එනිසා මේ ධර්මයේ තුල කිසිම අන්තයක් භජනය කරන්නේ සමජ්ජම් පටිපදා කියලා කියවේ. ඒතර මජ්ජම් පටිපදාව කියන්නේ මැදින් තියෙන එකක් නෙවෙයි. කාමසුකල්ලිකානුയോഗය, අත්තකලමතානුയോഗය මැදින් තියෙන එකක් නෙවෙයි. මජ්ජිම පටිපදා කියන්නේ හේතුප්‍රත්‍ය ධර්මය. මජ්ජිම පටිපදා කියන්නේ. ඉතින් අන්න හේතුඵල න්‍යායෙන් ලෝකේ දැක්කොත් අන්න ඒකම උපනිශ්‍රේ වෙනවා ලෝකෙ ඉක්මවා යන්න. ඉතින් මේ ධර්මතාවයන් අපි අවබෝධ කරගන්න මහන්සියක් දරන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි සිහිපත් කරගනිමු මේ පින්නතුන් විසින් බොහෝම කැපවීමෙන් යුක්තව මේ ලෝකයේ ප්‍රතික්ෂේප කරන මේ ඌමනා නැතේ කියන ධර්මයේ ඉගෙන ගන්න මහත් උත්සාහයක් දරනවා. ඉතින් ඒ නිසා මේ සඳහා අපේ හෙක්ට පෙරේරා මහත්මය ඇතුළු මේ පින්වත් පිරිස බොහෝ කැපවීමක් කරනවා. ඉතින් මේ දවසේ මේ සඳහා ගත කරලා බොහෝ දුර ඉඳලා පැමිණිලා මෙතෙන්. ඉතින් මේ හැමදෙනාටම මේක නිෂ්ප්‍රයෝජන දෙයක් නෙවෙයි. තම මං කියන්නේ මම මේ කියන දේ පමණක් හරි කියලා. එහෙම ගත්තොත් ඒක මගේ දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඔය ඇතුණුවණින් කල්පනා කරන්න. ඒ අනුව තමන් තත්වාකාරයෙන් මේ ලෝකයට ඇලෙන්නෙත් නැතිව ලෝකයේත් එක ගැටෙන්නෙත් නැතිව කිසිම අන්තයක් භජනය කරන්නේ නැතුව දෘෂ්ටියක් ග්‍රහණය කරගන්නේ නැතුව පවත්නා ස්වභාවයේ තත්වාකාරයෙන්ම අවබෝධ කරගෙන මේ ලෝකේ ඉක්මවා යෑමට උත්සාහයක් දරන මේ සඳහා මේ හැමදෙනාටම මේ උතුම් ධර්මඥානියන් කුසල ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නෙමු හැමදෙනාටම තෙරුවන් සරණයි